දැන් අපි හිතමු මේ දේශනා පවත්වන්න යම් කිසි ප්‍රමාණයට අපි සීලය පිළිබඳ තියෙන මේ ලෝගුවත් ගලවලා දැම්මයි කියලා නැත්නම් දුස්සීල වෙනවා කියන එක නෙවෙයි. එන්නේ මම සීලය වැඩි කරන්න ඕනේ. නමුත් අපි සමගිය වෙනුවේ ඔක්කොම එක බත්තලිය කන්න ඕනේ. ඒක පැදුරු පුදියන්න ඕනේ. ආනෙතන ගියාට පස්සේ තමයි ඔය කියන අත්වාද උපාදාන එහෙම නැත්නම් දිට්ඨ උපාදාන එන්නේ. එහෙනම් මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් කාමෝපාදානයක්, ditthිපා, සීලබුතුපාදානයක් අරියට පස්සේ එසේ අපුදුමාකාර විදිහට ditthිපාදානට වැඩෙනවා. ඒක ඔය මේ බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු බටහිර ස්වාමීන් වහන්සේලා දෙනමක් පෙන්නලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති බ්‍රහ්මජාල සූත්‍රයේ ditthි 62ක් ගැන කතා කරලා තියෙනවා. ඒ 62ම තියෙන්නේ සමතය සමාධි භාන අර්ගිය කට්ටිය. 49ක් දිට්ඨි 62න් 49ක් සමාධිය තියෙන අයට එන්නේ. 13ක් ප්‍රඥාව තියෙන අයට. කාම උපාදාන කියන හැටියට 62න් එකක්වත් නැහැ. දුවන මතක තියාගන්න කාම උපාදාන කියන ඉතින් තමයි කහ පල්ල දීපල්ල ජොලි කරපල්ල කියන මිනිස්සුන්ට ඔය දෘෂ්ටි 62න් එකක්වත් නැහැ. ඌට ඒ දෘෂ්ටියත් එකයි මේ දෘෂ්ටියත් එකයි කණ්ඩාම් වෙනවනම් සුද්ධෝදන වගේ සුද්ධ කෙරුවා ඉවරයි. ඒ වගේ සීල නැති මනුස්සයට කවදාකවත් දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න මේවා එකින් එක පොතු අරිනකොට ඊගාව එක මතුවෙන්නේ අර තුවක්කුවේ සේෆ්ටි කැච් එක වගේ. ගලවන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දික්ටි පටලවිල්ලක් ඇති වෙලා තියෙනවනම් ඒ මනුස්සයා එක්ක කාමයේ ගණන් ගන්න නැත්නම් කාමයේ පිළිබඳ යම් ප්‍රමාණයකට ගැලවිලා. සීලෙකත් හිටලා. මතක තියාගන්න සමත භාවනා කරපු අයට දික්ටි 49ක් බලාගෙන ඉන්නවා යාව වට්ටන්නේ. ප්‍රඥාවෙන් තියෙන තුන දිස්ති 13ක් එහා වටන්නේ. ඊට පස්සේ දැන් මේ කාමෝපාදාන ලෙල්ලත් ගලවලා, ditthi upadana ලෙල්ලත් ගල මේ සීලබ්බත උපාදාන ලෙල්ලත් ගලවලා, ditthi upadana ලෙල්ල ගලවන්න ගියාම මේ වරසට පුදුම තදවිල්ලක් තද ඇයි හත් දෙයියනේ මේ මුළු සම්පූර්ණ කාමයට අතහැරලා සීලියත් අයින් කළා මං අල්ලගත්ත එක. උඹ කවුද මගේ වගලවන්න? උඹ ළඟ කාමේ තියෙනවා, උඹ ළඟ සීලේ තියෙනවා. මම එහෙමද? මයි ළඟ කාමේ නැහැ. මයි ළඟ සීලේ නැහැ. ඊසා මේ තිට්ඨිය ඒකාන්ත සත්‍යයි. උඹ බොරු. බුදුජානක කියන මම මේ ලෝකයට ආවේ උඹලට කාම උපාදාන නැති කරන්න උගන්නන්නට නෙවෙයි. සර්වඥාන්සේ ලෝකෙට පහළ වුණේ සීලබ්බත උපාදානෙ ගලවන්නත් නෙවෙයි. මිට මේ භ්‍රමජාලය කියලා දෙන්නේ. කාමයෙන් ගැලවිච්ච නැත්තම් කියනවා කාමයෙන් කාමයේ ආධිනව දැනගත්ත ඒකෙන් බේරිච්ච සීලයේ ආධිනව සීල දිට්ඨුපා සීලපතුපාදානයේ ආධිනව දැනගෙන බේරිච්ච සමාධිමත් ප්‍රඥාවන්ත අධ්‍යයන අතර තියෙන මේ දෘෂ්ටිය ගලවන්න. මේ ජාලය ගලවන්න. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ ඉන්න කාලේ මේ සරුවචනාංශي කියනවලු මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සරුවචනාංශේ හරි ගුණවන් කාමීත්‍යාචාරය කරන්න නැතිඳයි කියලා. කොච්චර ගුණවත්ද කියනවා සරුවචනාංශේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා. ඒ සරුවචනාංශ මේ ලෝකයට ආය කාමීත්‍යාචාරය උගන්වන්නවක්වත් ඒක සුද්ධ කරන්නවත් නෙවෙයි. ඉන්සා ඒ ඒ ඔය භක්මජාල සහිත නැත්නම් මේ දීඝනිකාය පළවෙනි සූත්‍රයේම සීලඛණ්ඩය කියලා කියන්නේ ඒකේ පෙන්නනවා චූල සීල මජ්ක්‍ධිම සීල සහ උත්කෘෂ්ඨ සීල කියලා තුනක් සීල ඒකේ සුද්ධ කරන්න තියෙන ඔක්කොම පොතු කරලා චූල සීලේ පෙන්ලා දෙනවා මජ්ක්‍ධිම සීලේ පෙන්ලා දෙනවා උත්කෘෂ්ඨ සීලේ පෙන්නලා බුදුහාම කියනවා මේ එකක්කටවත් නෙවෙයි මම මේ ආවේ මම මේ බුදුනේ උඹලට මේ අයනවානු ගන්නට නෙවෙයි ඉව්වා ඉස්සර ඉඳලා තිබුණ දේවල් ඒකට මිනිස්සු කියනවලු බුදුහාමුදුර කොච්චර ගුණවන්තද කියනවා කාමීත්‍යාචාරය කරන්නේ නැහනේ. හොරකම් කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. ඒක බුදුහාමුදුරට නම්බුනාමද කියලා අහනවා. ඒව නෙමෙයි බුදුහාමරට නම්බුනා වුණාද කියන්නේ ඒකත් අයින් කරලා සීලබතු පාරත් අයින් කරලා සමාධි භාවනා කරන්න ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට ගලවන්න බෑ ඊට පස්සේ සමාධියත් කියලා ප්‍රඥාවට ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙකුට රෝග ගලවන්න. උන්වහන්සේ මේ මහා කරුණාව කියලා කියන්නේ මහා ප්‍රඥාව කියලා කියන්නේ අනේ බබාලා සත්තුයෙන් මරන්න එපා. ඒක කියන්න ආව කෙනෙක් නෙවෙයි. බබාලා හොරකම් කරන්න එපා. බබාලා හොඳ කට්ටිය කම්මිච්ඡාචාරක ඕක නෙවෙයි බුදුහාමුදුරු. දැන් අද කියන්න හදන ආගමේ කියන්න හදන ওই ටික. බුදුරජාණන්ගේ හොරකම් කරනද හොඳයි. සත්තු මරනද හොඳයි. කම්මිච්ඡාචාර කරනද හොඳයි. මම මේ මේ විදිහට සිල් හොඳයි. මම භාවනා කළා මම මේ මේ ධ්‍යාන දෙන හොඳයි. හැබැයි බලපන් මේ දෘෂ්ටිය තියාගන්න. මොකද ඊට ඉස්සෙල්ලා ඒ දෘෂ්ටි 62ම විස්තර කරපු මේ බමුණන්ට විස්තර කරන හැම වෙලාවෙම ਸਰවචනසි කියන හැම දෘෂ්ටියක්ම ඒ ඇති කරගෙන තියෙන අහේතුකෝ නෙවෙයි. ඒගොල්ලෝ යමක් දැකලා යමක් ස්පර්ශ කළා. ඒ නිසා කාටවත් ඒ දෘෂ්ටිය බොරුවක්වත් හිතලුවක්වත් මනෝ විකාරයක්වත් නෙවෙයි. අත්දකපු දෙයක් කතා කරන්නේ. ඒ නිසා බුදුන්ස් කියනවා මේ මිනිස්සු එතෙන් දෙනකොට සීලෙක ඉඳලා කාමයේ අතහැරලා සමාධියක් ඇති කරගෙන දැන් මේ අල්ලපු ඇල්ලිල ගලවන්න බෑ. මේ උපාදානයේ තියෙන මේ අපි හිතනවා ප්‍රධානම දේ මේ ගී ගියත් ඇහැරීම කියලා. කාමෙන් අයින් වෙලා කියලා. ඒක නෙමෙයි කාමෙන් ඇද්දුවාට පස්සේ ඊගාවේ කා ඉන්නවා. ඒක ඊට වඩා හරිය භයානකයි. ඊට වඩා අසියුම්. ඒ වගේම හරිම මායාකාරී. ඒක ගැලෙවට පස්සේ ඊගාවට ඉන්න එක ඊටත් වැඩිය මායාකාරී. ඒ නිසා ඒක හිතෙන් ඉඳ තියෙන ඔය ඊට හරිය ෂෝක් කාමයට එක්ක ඉන්නේ කියලා. මම දැන් මේ කටට තේම හිතෙයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ අපෝ දෙන දෙයක් හම්බ කරන කාලා කවුරුත් ගහ මරාගෙන ඉන්නේ කදී. දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. අයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන තරම් සැපසේ සංසාරේ කකා කකා යන්න පුළුවන්. දැන් මේ ගලවන්න ගිය තැන තමයි තේරෙන්නේ අපි හිතනවා කාමයේ ගැලවිලා තමයි අමාරුම දේ කියලා. අනේ ඒක මොන්ටිසෝරි පන්ති වගේ. ඒක ගැලෙවට පස්සේ තමයි ඕන සීලේ ප්‍රශ්න මතුවේ. සීලේ ගැලෙවට පස්සේ තමයි ඕන පංච නීවරණ අයින් කරන්නේ. ඊට පස්සේ තමයි දෘෂ්ටි මතුවේ. ඒ දෘෂ්ටි ගලවන්න අර ඉත්‍යායකට කබල්ලාය රිංගලා මුත්තා බලනහන් කිව්වලු ඒ වගේ තමයි ඒ දිත්‍ති ගලවන්න ලේසි. ඒ නිසා උපාදාන වල යනකොට මේ දිත්‍ති උපාදාන, අත්වාද උපාදාන කියන දේවල් කාමයේ ඉන්න කෙනාට අදාළත් නැහැ, තේරෙන්නෙත් නැහැ, අවශ්‍යත් නැහැ. කාමයේ අතහැරලා සීලෙට ගිය කෙනාටත් ඕ ගැඹුරු වැඩි, ඌව අවශ්‍ය නැහැ. කියාගෙන ඉන්නවා. නමුත් සමාධියකට ගියාට පස්සේ මතු වෙන්නෙම කොක්කු 49ක් මතු වෙනවා. දිට්ඨි 49ක් මතු වෙනවා. ප්‍රඥාවන්තයට දිට්ඨි 13ක් මතු වෙනවා. අන්නේරික අයින් කරනකොට කා උපාදානය අයින් කරන්න ගිය දවස් තමයි අපිට තේරෙන්නේ අපි හිතාන හිටිය බරපතල ප්‍රශ්න තියෙන කාමයේ කියලා. ඇත්තටම බරපතලයි තමයි. නමුත් ඒක ගියාට පස්සේ තමයි සියුම් සියුම් උපාදාන වලට යන්නේ. ඒ නිසා සරුවචනාංශයේ මේ ආකාරයෙන් අල්ලන මේ උපාදානමයි දුක වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වුණාට අපේ ස්වභාවය තමයි ඒ ඒ නම්බුනාම උපාදි කියලා අපිට හම්බ වෙන්නේ. උපාදි කියලා මේ යුනිවර්සිටි එකෙන් පාස් කරනට හම්බ වෙන්නේ. ඕක තමයි මේ උපාදාන කියන්නේ. ඒකටම නමක් බොහොම කිට්ටුවෙන් අනේකක් තමයි උපාදි ලබන්න ලබන්න ඉතින් කෑවදා. ආය මොන විදියෙන්වත් ඒකට වෙනම මට්ටමක් ඉන්නේ. ඒගොල්ලෝ මේ අනික් මිනිස්සු කියන ආයෙන් බලන්නේ. යුනිවර්සිටි වල ගිහිල්ලා නැහැ. අපි එහෙමද අපි දැන් යුනිවර්සිටි ගිහිල්ලා ෆස්ට් ක්ලාස් ගත්තා සෙකන්ඩ් ක්ලාස් ගත්තා කියලා වෙනම තැනකට ගියාට පස්සේ යල්ලන ඇල්ලිල්ල බුද්ධ කෙනෙකුට හැර. නැත්නම් සාමාන්‍ය ඩිග්‍රියක් අල්ලපුණිය ගැල්ලිල්ල PhD කෙනෙක් තියෙන්න ඕනේ. PhD මනසෝ කියයි. PhD එකක් තියෙනකොට ඩබල් ඩොක්ටර්ස්ලට මිනිහා පුංචි කරලා කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ මට දැන් බුදුරජාණන්තු ඔක්කොම අතහැරලා උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ එකක් අතහරින්න තව එකක් අල්ලලා. ඉnde ඉnde ඉnde ඉnde ඉස්සරහට අපි යනකොට අල්ලන අල්ලනදී බොහෝ දෙනාට පේන්නේ නැතුනට සියුම් වුණාට කාමෝපාදානට වඩා ඉතාමත්ම වංචනිකයි. ඉතාමත්ම ෂටයි. ඉතාමත්ම මායාකාරී. ඒ නිසා උපාදානස්කන්ධය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා සරුවත්යන්සේ පෙන්ලා තියෙන නිසා කෙනෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනද මේ වගේ දරුණු ආයුධ උපකරණ අතට ගන්නකොට ඒ තෑම ආයුධයක් ගත්ත කෙනෙක්ම කඩුවක් ගත්ත කෙනා කඩුවෙන් නැහිනවා. ආයුධයක් ගත්ත කෙනා ආයුධෙන් නැහිනවා. ඒ නිසා අපි මෙතෙක් කල මේ එකතු කරගත්ත මේවට කියන උපදි කියලා කියන්නේ ඒ මිනිස්සුන්ට තියෙන සංසාරේ සැපගෙන දෙන භවයේ සැපගෙන දෙන වස්තු වලට කියන උපදි සම්පatti කියලා. භව සම්පatti කියලා කියනවා. මේ හැම භව සම්පත්තියක්ම උපාදානයේට ඒක සියුම් වෙන්න වෙන්න උපාදාන වෙනවා ඉතාමත්ම සියුම්. ඒකට දෙන්න තියෙන උපමාව තමයි දරුණුම ආයුධයක් ගත්ත මනුස්සයා මැරෙන්නේ දරුණුම ආයුධය කියලා. කඩු ගත්තෝ කඩු වෙන්න ඇති වගේ. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න එපා කියන නෙවෙයි මේකෙදි කියන්නේ. ඊකේ තියෙන ආදීනව දැනගෙන මේක දෙපැත්ත කැපෙන කඩුවක් බාතර ගත්තොත් ඒක උඹටම අනතුරක් වෙනවා කියනවා. ඒක නිසා සර්වචන් වහන්සේ අර ගිරිමානන්ද වගේ සූත්‍රවල පහාන සංඥාවේදී උපාදාන වලට සම්බන්ධව සඳහන් කරලා තිනවා මේ ලෝකයේ උපයුපාදාන අදිඨානාපි චේතසා අදිඨානාපි නිවේසානෝසයා තේ පජහන්තෝ න විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද පහාන සංඥා කියලා අපි මේ අල්ලන්ඩ පහුරු බඳින්න එකතු කරාන්ඩ හදන සංසාරේ එහෙම නැත්නම් පොදි බඳ ගන්නට එකතු කරන සංසාරේ ගැලවීම සඳහා යනවනම් මේ ලෝකයේ උපය උපාදාන උපේ කියලා කියන්නේ වෙත එළඹීම උපාදාන කියලා කියලා කියලා බදා ගැනීම අල්ලා ගැනීම චේතස අදිඨාන හිතෙන් අදිඨාන කරන මම මේ අල්ලාගත දෙමන දිගටම තියා ගන්න ඕනේ කියලා. අබිනිවේෂය කියලා කියන්නේ ඒකට බැස ගන්නවා, ගෙවදිනවා. අනුසය කියලා ඒක ළඟ ගන්නවා. ඒ නිසා උපය උපාදානා චේතස අදිඨානාපි නිවේශානෝසය තේ පජහන්තෝ මෙව අල්ලගන්න අපි කොච්චර ජීවිත පරිත්‍යාගයෙන් රටවල් අතහැරලා දාලා ගම් අතහැරලා දාලා ගෙවල් දොරවල් විකුණගෙන ගිහිල්ලා හම්බ කරාට ඒ දේ අල්ලගන්න අමාරුයි වගේ පේනවයි කියන එක මේ පිරිසට මම කියන්න බණ කියන්න ඕනේ නැහැ. මොකද කවදා හරි තේරෙන්නේ මේක ගලවන්න ගිය දවසක මේක ගලවන්න කොච්චර අමාරුද කියලා. අපි යම් තරම් දැඩිසේ හොඳින් හෝ නරකින් ඒක අල්ලනවද ඊට වඩා සූක්ෂම ක්‍රම වලින් ඒකට අපි අහු වෙලා තියෙනවා.